ඉතින් ඒක අපි මේ පංච ප්‍රධාන අංග වශයෙන් අපේ ශාසනය සඳහන් වෙච්ච කාරණා ටිකක් මේ ලැබිච්ච අවස්ථාවේ එකින් එක ශක්ති ප්‍රමාණයෙන් මතු කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ ඒ සඳහා ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා. සර්වචනාංශයේ විසින් මේක අභිරාජ සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේක සංගීති සූත්‍රයේදී මතක් කරලා තියෙනවා මේ දෙකම මජ්ක්‍ධිමනිකායේ තමයි අභිරාජ සූත්‍රයේ තියෙන සංගීති සූත්‍රයේම දීඝනිකායේ සඳහන් වෙනවා. දෙකේම එකම වචන දෙකමයි සඳහන් වෙන්නේ. භාවනා කරන යෝගාවචරයේ තුල තිබිය යුතු තමයි වග කියන්න ඕනේ සදාගත යුතු අනුග්‍රහ කළ යුතු අංග ටිකක්. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් භාවනා කර කර කරගෙන යනකොට තමයි මේවා හොඳට ටියුන් වෙලා දියුණු වෙලා එන්නේ. නමුත් ආත් පටන් ගන්න කෙනෙකුට උනත් තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ ටිකක් මේකේ සඳහන් වෙනවා. අපි ඊයේ සඳහන් කෙරුවේ සද්දෝ හෝති සද්ධාහති තථාගතස්ස බෝධින් කියලා යම් කිසි කෙනෙක් මෙවැනි දීර්ඝ ආධ්‍යාත්මික ගමනකට ආගමික වැඩ පිටවට යෙදෙනකොට ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම පුරුෂයෙක් සතු විය යුතු, මිනිසෙක් සතු විය යුතු ඒ වරිණාම වස්තුව වෙන ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් වෙන්න ඒ ශ්‍රද්ධාවත් ඇදහිතු දේවල් වලින් ඉහළම අග්‍රම දේවන මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි වෙන ශ්‍රද්ධාවට යනකම්ම ඒ ශ්‍රද්ධාව උතුම් කරගන්න ඕන. මේ උතුම් කරගෙන යනකොට ලාමක දේවල් පිළිබඳව සද්ධාාවක් ඇති කරගත්තොත් ප්‍රතිඵල දෙන්න බොහෝ කල්යන අතර එන ප්‍රතිඵලත් ලාමක වෙනවා. ඒ වෙනුවට ඊට වඩා හොඳ දෙයක් කෙරේ සද්ධාව පිටවා ගත්තොත් ප්‍රතිඵල ඊට වැඩිය ඉක්මන් වෙන අතර අරිට වැඩිය හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේ ලාමක දේවල් කෙරෙහි ශ්‍රද්ධාව තමයි කාම භෝගීන් කෙරේ තියෙන එක කාම ලෝකේ නැවත නැවත උප්පත්ති ලබන්න හේතු වෙනවා. ඊට වැඩිය හොඳ දෙයක් තමයි ආගමික ලෝකය කියලා කියන්නේ. ඒ සඳහා ලාමකත්වය අතහැරලා මේ සාමාන්‍යයෙන් හොඳ පැත්තට යනවයි කියලා කියන්නේ සෑහෙන කැපකිරීමක්. ශ්‍රද්ධාවෙන් Taman ඒ ආගමනුකූල ජීවිතය ගත කරනකොට අනිවාර්යයෙන්ම අර මේ ඉඳුරම් පිනවීම, කය සැතපවීම, එහෙම නැත්නම් ඒ කාම භෝගීත්වය කැප කරන්න වෙනවා. විශේෂයෙන් මේක හොඳටම තේරෙනවා. මේ වගේ අර භාවනා වැඩමුළුවක ගත කරන්නේ. දැන් මේ ආගමික ජීවිතය හොඳයි නම් එයිනොත් වඩා හොඳ එක තමයි බුද්ධ ආගම කියන්නේ. ඉතින් ඒ සියලුම ආගම් අතර පෞරුකකා උසවුසයි නැතුව මේ දෙයට ඇවිල්ලා මේ දෙහිම සම්පූර්ණ කාලය ආයෝජනය කරලා බණ භාවනාවක යෙදෙනවයි කියලා කියන්නේ හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමට ඇති දක්ෂකම කියලා සිංහලෙන් කියයි. හොඳ නරක දෙක වෙන් කර හඳුනා ගැනීම වැදගත් තමයි. ඒ දෙක නැත්තම් අර නරක වූ ලාමක වූ දෙයට තමයි ස්වභාවය ඇදෙන්නේ. ඉතින් මේ නරක වූ ලාමක දේ වෙනුවට හොඳ දේ තෝරා ගැනීම උනේ නැත්තම් ඒ පුද්ගලයා සමාජයට පිළිලක් වෙනවා, Tamanටම තමන් කරදරයක් වෙනවා. ඒ හොඳ දේ තෝරා ගන්න පිරිසක් අතරට අපිට ඉපදින්න ලැබුණා ආශ්‍රය කරන්න ලැබුණා ඒක පිළිබඳව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සතුටුවන්ත වෙන්න ඕනේ. නමුත් ඒ සතුට වෙන්න බෑ අපිට අපිට දෙනවා ඊගා වගකීම හොඳින් වඩා හොඳ වෙන් කරගෙන වඩා හොඳේ නාමයෙන් හොඳත් අතහැරලා දාන්න වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි ඔන්න අපි හිර වෙන තැන. වඩා හොඳ එනකොට හොඳ විශ්ි කරන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතනදී තෙපර බානවා මේකත් හොඳයි නේ. ඉතින් කොහොමද ඒක අපි විසිකරන්නේ? එතකොට වඩා හොඳ තියන්න තැනක් නැහැ. මොකද අර හොඳ එකකින් පිළිලා තියෙන්නේ. නමුත් භාවනා කරනවා කියලා කියන්නේ වඩා හොඳේ නාමයෙන් වඩා හොඳ දැකගෙන අවතේ හොඳ අල්ලලා විසිකරලා දාන එක. ඉතින් මෙතෙන්දි තමයි ඔය ලෝකයේත් එක්ක නැත්නම් අපේ කිට්ටුවන්තයේත් එක්ක ගැටුම ඇති වෙන්නේ. ඒ ඇත්තෝ කියනවා හොඳ දේ මොකද විසිකරන්නේ කියලා. මොකද ඒකත් යාන්තම් අරණ්ඩු කරලා කරලා හොඳ නරක දෙකෙන් හොඳ තෝරාගෙන එයින් සතුටටපත් වෙලා උද්දාමයටලාපත් වෙලා ඉන්න වෙලාවේදී අපි හොඳට වඩා හොඳ වූ වඩා හොඳ දෙයක් දැකපුවාම අපිට මේ තියෙන සීමිත කාලේ සීමිත ධානිය සීමිත ශ්‍රමය තුල වඩා හොඳ දෙයකට තරක් දෙන්න tempat කරගන්න හොඳ දේ අයින් කරන්න වෙනවා. නැත්නම් වඩා හොඳ දේ දානකොට හොඳ විස්ථාපනය වෙලා යනවා. ප්‍රතිස්ථාපනය වීමක් වෙලා යනවා. මෙන්න මෙතෙන් තමයි ප්‍රශ්න මතුවේ. ඒ නිසා හොඳින් වඩා හොඳ තෝරන කෙනාට තියෙන ශ්‍රද්ධාව නරකින් හොඳ තෝරන කෙනාට තියෙන ශ්‍රද්ධාවටදී බොහොම තීව්‍ර වෙන්න වෙනවා. ඒ බොහොම ඥානයට මුසු වෙන්න වෙනවා, තීරණාත්මක වෙන්න වෙනවා. මේ බණ භාවනාවකට පෙළඹෙනවයි කියලා කියන්නේ හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීම. නැත්නම් ශ්‍රද්ධාවේ වඩා හොඳ එකට යෑම. ඒ අතින් බලනකොට නම් අද මේ ලෝකයේ ලෝකයා බාලාංශ පන්තිවත් නැහැ කියලා කියයි. අපි කිය අපි දකින පුවත්පත් දිහා බැලුවොත් ජනමාධ්‍ය දිහා බැලුවොත් ඒ සෑම දෙයකම අපිට හරි උනන්දුවෙන් නරකෙන් හොඳ වෙන් කරලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒකල ඒගොල්ලෝ බොහොම ලොකු නම්බුවක් ගන්න හදනවා මේ සමාජය හොඳ කරන්නයි අපි මේ කටයුතු කරන්නේ කියලා. නමුත් යම් කිසි කෙනෙක් අහම්බෙන් හරි හොඳට වඩා හොඳ දෙයක් දැක්කට පස්සේ වඩා හොඳ දැක්කට පස්සේ ඒ පුද්ගලයා හොඳ අතහැරලා වඩා හොඳ අල්ලන්න යනකොට අර බණ තේරම වැඩි බණ බවටපත් වෙනවා කිසිම හරයක් නැති ඒ බාලාංශ පන්තිය ගැන කතා කරනවා මුළු ලෝකෙම පෙරලා තියෙන 199කට වැඩිය ඔන්න හොඳ පෙන්වලා දෙනවා මුත් යෝගාවචරය තේරුම් ගන්න ඕනේ අපිට ඒක නෙමෙයි ප්‍රශ්නේ දින. අපි ශ්‍රද්ධාව අපි ආයෝජනය කරන්න ඕනේ. හොඳ දේ વિશે නෙවෙයි ඒක අපි මං හිතන්නේ ගියාත්මෙත් කරලා තියෙනවා කියලා. දැන් තියෙන්නේ මොකද්ද? වඩා හොඳ විශේෂයි හඳුනා ගන්න. එතෙන්දී ඔය කිසියම් දෙයක අපිට ගන්න උනන්දු කරවන්න අපිට පාර පෙන්නලා දෙන්න මොකක්වත් නැහැ. එතෙන්දී තමයි මේ සාරවත්යන් වහන්සේ කියන්නේ කවුද? ඒ උත්තරමෙන් වහන්සේගේ ධර්මයේ කොහොමද මේ හොඳින් වඩා හොඳ වෙන් කරලා පෙන්නන්නේ? ඒකට ගිය උජුපටිපන්න සුපටිපන්න උජුපටිපන්න වූ සංගරත්නය කොහොමද මේ සංගරත්න බාටපත් වෙන්නේ කොහොමද අපි හොඳින් වඩා හොඳ වෙන් කරගන්නේ කියන එක සම්පූර්ණ බැලු බැලමට අපිටම හොයාගන්න වෙන දෙයක් වඩපත් වෙනවා. තම තමන්ටම හොයාගන්න වෙනවා. තම තමන් යන පමණින් දැනගන්නේ කියලා හරිම අමාරුයි. හොඳින් වඩා හොඳ වෙන්න කිව්වා. උතන තමයි ශද්දෝ හෝති සද්ධාදි තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං කියලා සඳහන් කරදී. ඊගාට සඳහන් කරනවා මේ හොඳින් වඩා හොඳ වෙන් කරගන්න දන්නා කෙනා නැත්නම් මේ පළවෙනි අධානියංගේ සහිත කෙනා අප්පා බාදෝ හොති අප්පා තංකෝ සමවේපා කිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පධානක්කමාය අද පාසුකා වෙන්නේ අපිට ඒ යෝගාවචරයක් වෙන්න භාවනා වගේ කාර්යයක් උරදීලාදී කටයුතු කරන්නට අර කියන හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීමේ සද්ධාව විතරක් නැදී දෙවෙනි එකක් ඕන. ඒකට කියන්නේ අප්පාබාධෝ හෝති. ශාරීරික ආබාධ අඩු කෙනෙක් වෙන්න ඕන. අප්පාතංකෝ හෝති. කාය මානසික ආතතිය නැති නැත්නම් මානසික ආබාධ අඩු කෙනෙක් වෙන්න. අප්‍රබාධෝති අම්පතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ මෙන්න මේ දෙකට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මේ ජඨරාග්නිය නැත්නම් ආහාර දිරවීමේ ශක්තිය ඒක හොඳට නිතරම තියෙනවා යම් හේතුවකින් ආහාර දිරවීම ලෙඩ වුණොත් මොකද ලෙඩේ බඩේ ලෙඩේ ඒක આવොත් අනෙක් සෑම දෙයක්ම ලෙඩ බවටපත් වෙනවා ඒ නිසා මේ යෝගාවචරයේ තුල නැත්නම් බණ භාවනා කරන කෙනෙක් තුල එහෙම නැත්නම් හොඳින් වඩා හොඳ වෙන් කරගත්ත කෙනා වග වෙන්න ඕනේ වග බලා ගන්න ඕනේ නිතරම සෞඛ්‍ය සම්පත්තිය තියාගන්න නිතරම මානසික සම්පත් සෞඛ්‍ය තියාගෙන ඉන්න නිසා අප්පාවාදෝ අප්පාදංකෝ සමවේපාකිනියා ගහණියා සම්බන්නරතුමින් ග්‍රහණියත්තා වූ චතරාග්නිය නැත්නම් මේ බත් දිරවීමේ ශක්තිය අපි බඩගින්න කියලා කියන්නේ අන්න ඒක නිතරම හොඳට මධ්‍යම තියෙන්න ඕනේ. සම වේපාඥා ගාණිය සමන්නාගතෝ නාති සීතය නාචුන්නාය මජ්ක්‍ධිමාය ප්‍රධානකමාය. අධික උෂ්ණාධිකයක් වෙලත් බෑ. උගාක් සීතලට බරක් වෙලත් බෑ. මැද ප්‍රමාණයේ සෞඛ්‍ය සම්පත්තියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන උෂ්ණ රෝග, සීතල රෝග නැති වෙන්න ඕනේ. ඒ වගේම මජ්ක්‍ධිමාය ප්‍රධානකමාය මැදමාවතේ ගිහිල්ලා මේ ප්‍රධාන වීරිය නැත්නම් එවැනි බාහිර දූර කාර්යයක් කිරීමේ ඉවසීමේ ශක්තිය පුද්ගලයා තුළ තියෙනවා. ඒ විදිහට බලනකොට ඒ ශරීර සෞඛ්‍ය නැති කෙනා කායික හෝ මානසික ඇති කෙනා නොයවසන නොයවසන සුළු ගතියක් ඇති කරනවා. ඒක සාධාරණයි. මොකද මේ පුද්ගලයාට තියෙන කායික ආබාධය නිසා හා මානසික ආබාධය නිසා නිතරම හිත ඊයේදීලා තියෙන්නේ මොකද? හිත බොහොම බරු එල්ලලා වගේ බර වෙලා යෙතිලා ගත කරන්නේ. ඒක නිසා නිතරම ආබාධ සහිතයි. ඒක නිසා මජ්ක්‍ධිමාය ප්‍රධානකමායකින් විදිහට මේ කම ඉවසන ගතිය එහෙම නැත්නම් මේ ධරණ ගතිය එන්නේ කායික සහ මානසික සෞඛ්‍යය හොඳට ඇති කෙනෙකුගේ. ඒ නිසා යෝගාවචරයේකට විශාල වගකීමක් එනවා. තමයි මේ කරගෙන යන වැඩේ සාර්ථක වෙන්න හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලෙක් වාටපත් වෙන්න ඕනේ. ඉතින් මේකට ඉතිහාසගතව කරුණු ටිකක් ඉදිරිපත් කරනවා නම් ඔය සරුවත්තරනාංශයේ ලෝකේ පහළ වෙනකොට ඒ තිබුණු සමහරට Hindu ආගම කියන නැත්නම් බ්‍රාහ්මණ ආගම කියලා කියනවා. ඒ ආගමේ තිබුණේ මම සත්‍යමමන්දද්දී බ්‍රහ්ම පදාර්ථයේ විසින් ලෝකයේ පවරන දේ බ්‍රහ්ම පදාර්ථයේ විසින් ඒ එක එකනාගේ සෞඛ්‍ය සම්පත්තිය දෙයනාසිකේ තීන්දුවක්. එක එක්කෙනෙකුට දීලා තියෙන්නේ දේව නිමිත් දේව මනාපය අනුව කැමැත්ත අනුවයි. ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න හදනවා නම් ඒක දිව්‍යඥාන්සේගේ ਸਰව බලධාරීත්වයට කරන අභියෝගයක්. ਸਰව බලධාරීත්වයට කරන අවපාත අව탁සේරුවක්. ඒ නිසා උත්සාහ කරන්න එපයි කියලා කියනවා ලෙඩ වුණා නම් එළෙඩේ බාර ගන්න මිස වැඩිම අවශ්‍ය නැහැ. තියන්නාචර යාගයක් කරන්න ඕනේ සතෙක් කපලා අල්කාරය ළඟට ගිහිල්ලා තියලා පූජාතන උඩ තියලා දෙයන්නාන්ගෙන් ඉල්ලා හිටින්න ඕනේ. මට ගෙරේ තියෙන මේ තාපේ ඉවත් කරලා සුව කරන්න කියලා. ඉතින් ඒ දෙකම මේ කියන්නේ වෙන ක්‍රමවලට යන්න එපා කියන එකත් මේ ක්‍රමෙන්ම යාග හෝම මතින්ම සෝකලියුත් කියන එකක් රැක ගන්න තමයි බමුණු කුලේ තිබුණේ. ඒ නිසා ඒ කාලේ ඉතිහාසයේ යම්ම විදිහකට වෛද්‍ය වෘත්තිය කියන්නේ වන ඖෂධ වලින් සුව කිරීමක්, ශල්‍ය කර්ම වලින් සුව කිරීමක් යම් කිසි කෙනෙක් කළා නම් එහෙම නැත්නම් අපි හිතමු වෙන යంత్ర මන්ත්‍ර ගුරුකමක් කළා නම් ඒ සේරම ڇප්ප කරලා දාලා නැති කරන බවට බමුණු පැලැන්තිය වග බලාගත්තා. එනිසා බුදුජානකසේ පහළ වෙනකන් ලෝකේ වෛද්‍ය සාත්‍රයක් තිබුණේ නැහැ. ඉතින් අදහස් කරන්නේ නොතිබිච්ච බවක්. නමුත් ඉතිහාසයක් ගොඩනගෙන්න ඒ පැවතිච්ච <clears throat> දේව විශ්වාසය ඉඳ තියලා නැහැ. නමුත් සාරවත්යන් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ පාලුනේ බමුණු කුලයක නෙවෙයි උන්වහන්සේ ශාස්ත්‍රීය කුලයක. ශාස්ත්‍රීය කියන එකේ අදහසම කඩුව අතේ තියෙනවා කියන එකයි. විච්ඡේදනය තමයි වැඩි, කපන එක තමයි වැඩි. නිසා උන්වහන්සේ මේක දේව නිර්මාණයක් නෙවෙයි. මේ ශරීරය හැදිලා තියෙන මේ දෙතිසක් කුණපවලින් මේ කුණපවල ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. ජීවත් වෙලා ඉන්න කාලේ ඒ නිසා ඒකට වන ඖෂධ වලින් ශල්‍ය කර්ම වලින් උපකාර කළ හැකි. ඒව සමබර නැති වුණොත් ලෙඩ වෙනවා. ඒ නිසා ලෙඩ සනීප කිරීම හැක්කක් කියන එක අර තිබුණු සම්පූර්ණයේ බමුණු මත බින්ද දාලා ਸਰවචනාංශي ඉදිරියට ගත්ත මතයක්. ඒ නිසා වෛද්‍ය වෘත්තිය ඕනම කෙනෙක් අද ඉන්නවා නම් බටහිර වේවා මේ ආයුර්වේද වේවා කුන්දර දන්නේ නැත්නම් දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නොහිටින්ට වෛද්‍ය සේවයක් නැහැ. ඒක මේ සම්ප්‍රදාන කුල බුද්ධ ආගම කරු කරන හැම කෙනෙක්ම මතු කරගත්ත කාරණාවක් මේ එතෙක් කල් පැවතිච්ච මේ ශරීර සෞඛ්‍ය දෙයයන් අතර බාර දෙන එක <clears throat> මවුන් කාර්යයට බාර දීලා ඒකට යටත් වෙන්න ඕනේ කියන මතය පිළිගන්න බුදුහාමුදුර කැමති උනේ නැහැ. ඒ නිසා අපේ විනය පිටකයේ බේසජ්ජක්ඛන්දකය කියලා එකක් තියෙනවා. ඒක සර්වචන්නාංශේ ලෙඩ රෝග රාශියක් අඳුරගෙන ඒකට වෙදකක්. ඒක කියලා දීලා තියෙන්නේ මේ හතරමං හන්දිවල බේත් ආපු දාගෙන වෙදකක් කරන්නේ නෙමෙයි. භාවනා කරන අයට සෞඛ්‍ය තියාගන්න. ලෝකයට ඒක වැඩ ගන්නට තරහක් නැහැ. නමුත් ਸਰවඥාන්ති කියනවා සංඝයා යන්න එපයි කියලා ගිහි වෙදකම් වලට. ඒක ලාමක වෘත්තියක් කියලා දෙනවා. හැබැයි සංඝයා සංඝයාගේ වෙදකම් කරගන්න ඕන. සංඝයා තමන්ගේ වෙදකම් කරගන්න ඕන කියලා උන්වහන්සේ බේසජ්ජක්ඛන්දකේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා ਸਰවඥාන්ති මේ සෞඛ්‍ය කියලා කියන්නේ ආසින් වෙන එකක්වත් දේව නිර්මාණයක්වත් ලෙඩ වෙච්චාම අහකන්දෝමයි කියලා නිකතල්ලේ තියාගෙන අඬන එකක්වත් නෙවෙයි. ඕක වෙන්න හේතු රාශියක් තියෙනවා. අසනීප වෙන්න කර්මජ හේතු තියෙනවා, චිත්තජ හේතු තියෙනවා, උතුජ හේතු තියෙනවා, ආහාරජ හේතු තියෙනවා. එහෙම නැතුව ඉන් එහාට ගිය කිසිම මෞංකාරයක් නැහැ කියන එක උන්වහන්සේ බොහෝම සක්සුදක්ෂේ දේශනා කළා. ඒකේ සමහර කර්මජ රෝග තියෙනවා. ඒව බොහොම අමාරුයි ප්‍රතිකර්ම කරන්න. ඒව ඉතින් ඒ කර්මේ ගෙවි යනකම් ඒ මතින් අලුත් කර්ම රැස් කරගන්න නැතුව මේක අවාසනාවක් කරගන්න නැතුව කළ යුතු හොඳම දේ කරලා ඒ කර්ම ශක්තිය ගෙවෙනකන් ඒ මේ බණ භාවනා කටයුතු දාන සීල කටයුතු කරන ආගමනුකූල ජීවිත ගත කිරීම කළ යුතුයි. නමුත් චිත්ත දෝෂද ආහාරය රෝග එනවනම් පිළියක්තිය. ඒක පිළිබඳව ඇත්තට ගැඹුරු අදහසක් අතු කරපු තමයි ඇත්ත වෙන්න පුළුවන් බුරු වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ තාම ඔප්පු කරලා නැහැ. මේ අපේ ධර්මාශෝක රජතුමා ඒ ක්‍රීෂයට පිටත් කරපු ධර්ම දූත කණ්ඩායමේ ඉස්ලාම මුල් වෙච්ච ගුරුන් ගුරු හාමුදුරුව නැත්නම් අපේ මහින්ද මහරහතන් වහන්සේ වගේ ප්‍රධාන තැනකට තියෙන තේරපුත්ත කියන හාමුදුරුව කියනවා. ඒ උන්වහන්සේ ගියාට පස්සේ ඒ රටේ තිබුණ සම්පූර්ණ ග්‍රීක යෝනක කියන නම පාවිච්චි කරන්නේ යෝනක ප්‍රදේශයේ සංස්කෘතිය වෙනස් වෛද්‍ය ක්‍රම වෙනස්, තර්ක ක්‍රම වෙනස්. ඒ නිසා උන්වහන්සේලා විවිධාකාරයේ පලාත ගැළපෙන සංස්කෘතියට ගැළපෙන ක්‍රමය අනුව තමයි බුද්ධ ආගම පතුරලා තියෙන්නේ. බොහෝම දිනක මේ ප්‍රචලිත වෙලා තියෙනවා. අපේ වන්නලිසෑය කටයුතු කරනකොට 12000ක් රහතන් වහන්සේලා යෝනක ජනපදයේ යෝනක පුරේ ලංකාවට අහසින් ඇවිල්ලා තියෙනවා කියන බොහොම පැතිරලා තියෙනවා. ඒ කාලේ උන්වහන්සේලා විසින් ඒ රටට ඉදිරිපත් කළා තියෙනවා ඔයගොල්ලන්ගේ සංස්කෘතියේ තියෙන විදිහට නෙමෙයි ලෙඩ වෙච්චාම බෙහෙත් කළ හැකි කියන එක. ඒක හරිය ලොකු දෙයක් වෙලා තියෙනවා ග්‍රීක සම්ප්‍රදායට. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඉතින් ඒක ඔක්කොම දේව නිර්මාණයක් වෙනස් කරන්න බෑ කියලා. ඒක නිසා ඒ ඒ පැත්තේ ඇතිවෙච්ච ඒ අලුත් වෛද්‍ය ක්‍රමයට කියලා කියන්නේ තේරපුත්ත ක්‍රමය කියලා. ඒක තමයි කැඩිලා ඇවිල්ලා අද තෙරපිටික් මෙඩිසින් කියලා බටහිර වෛද්‍ය විද්‍යාව හැදලා තියෙන කියලා කියනවා. ඒක නිසා මේ ඉන්දියාවෙන්මයි මේ ආයුර්වේද ක්‍රමයක් තෙරපිටික් මෙතඩ් දෙක දෙකම ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකන් ලෝකේ කිසිම තැනක යෝගේ වෛද්‍ය වෘත්තියක් දිගට ගිහිල්ලා නැහැ. අපි මෙතෙන්දී එක ඉරක් හඳලා පෙන්වන්න ඕනේ. එකක් තමයි සර්වචනාංශයේ භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙනවා මේක බොහොම ජනප්‍රිය මාතෘකාවක් වුණාට කවදාකවත් ගිහින් වෙදකම් වලට යන්න එපා. ඒක තිරසං වැඩක්. තිරච්ඡාන්ගත මේ ජීවන රටාවක් කියලා වෙද වෙදකම් කරන්න යන්න එපයි කියලා. හැබැයි ඉතින් සංඥා සංඥාගේ වෙදකම් දැනගන්න ඕන. අනික් සංඥාට ඉඳ වෙච්චම උපස්ථාන කරන දැනගන්න ඕන. යෝගාවචරත් යෝගාවචරියොත් සංඥාවන්සලා වගේ ලොකු කැපවීමකින් මන භවනා කරනකොට එයත්න්ගේ කියලා දෙන්න ඕන. මෙන්න මෙහෙමයි කෙරෙන්නේ කියලා. ඒ නිසා සංඝයා දැනගන්න ඕනේ මේක ජීවකවෘත්තියක් කරගන්න එපා. එහෙම කෙරුවොත් අපි ආජීවයේ කෙලසෙනවා. ලැබෙන දෙකේ යැපෙන එකයි කරන්න තියෙන්නේ. දෙක මේ වේදකමෙත් අපාවාදෝ හෝති අපාතංකෝ කියන මේ වේදකමෙත් මුණවරල් දෙකක් තියෙනවා. එකක් තමයි වේදකම අනිත් එක තමයි හේදකම. වේදකම කියලා කියන්නේ ලෙඩක් ආවට පස්සේ මොකක් හරි කර්මජ හේතුවක් චිත්තජ හේතුවක් උතුජ ආහාර හේතුවක් නිසා අපේ ශරීරයේ දොස් කිපිලා රෝග ලක්ෂණ තියෙනවා. රෝග ලක්ෂණ ඇති වෙච්චාම ඉතින් මේ ඒ රෝගියා සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න බැරි නම් සමහරට මරණාන්තික හෝ මරණයටපත් වෙනවා. එතකොට මේ ඇති වෙච්ච මේ රෝග ලක්ෂණ හඳුනාගෙන ඒ රෝගේ යටපත් කරලා යෝග්‍යයට සාමාන්‍ය ජීවිතයක් අරගෙන ජීව සඳහා කරන වැඩවලට අපි කියනවා වෙදකමයි කියලා. ඔය හෙදකම කියන්නේ රෝග නොවීම සඳහා ජීවන රටාව ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ වෙනස් කරන එක. මෙන්න මේ දෙකෙන් ඔය වේදකමන තමයි තෙරපිටික් හීලින් කියන පැත්තට යන්නේ. හේදකම ලෙඩ නොවීම සඳහා ගන්න වැඩපිළිවෙලක්. සැනිටේෂන් මෙන්න මේ දෙකෙන් අද බුද්ධ ආගමත් මේ හීලින් වලටයි තෙරපිටික් පැත්තටයි පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා බටහිර ලෝකේ තන්නේ කරම බුද්ධ ධර්ම තනි වචනට යට වෙලා තියෙන එක තෙරපිටික් වෙලා. බුද්ධ ධර්ම පාවිච්චි කරන්නේ මානසික රෝග නැති කරන්න. එහෙම නැත්නම් මොකක් හරි දෙයකට. ඒක නරක නෑ. නමුත් මතක තියාගන්න ඕනේ මේ කරත් ඉස්සර කරන්න හොඳ නෑ ගුණයින්දදී. ගුණයි කරත් යනවා නම් ගුණාම ඉස්සරහින් තියෙන්න ඕනේ. ඒ නිසා බුද්ධ ධර්මයේ සඳහන් කරන මේ ප්‍රධානාංගය ප්‍රධානියාංග වශයෙන් පාවිච්චි කරන එක හෝ බුදුහාමුදුර අපිට ගිහිල්ලා තියලා කියලා දීලා තියෙන මේ වෙදකමේ කියන්නේ ආර්ශාවෙන්දී කියලා. ලෙඩ නොවි ආරසා වීම සඳහා හේදකම ඉස්සරහට ගන්නදී කියලා. ඉතින් මේ දෙකේදී බණ භාවනා කරන අපි වුණත් මේ භාවනා කරන වැඩ කවදාකවත් මේ ලාමක වෙන ලක්ෂුව කිරීම සඳහා වෙයිනවා කියන එක අදහසින් යන්න නරකයි. අපි හිතන්න ඕනේ මේ භාවනා කරන්නේ සංසාර රෝගේ නැති කරගන්න. සංසාර රෝගේ ලක්ෂණ තමයි ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ. ජාතියක් ඇති වෙන්නේ සංසාර රෝගේ නිසා. ඇතිවිච ජාතිය ජාතියටපත් වෙච්ච උපදින කෙරා ජරාවටපත් වෙන්නේ සංසාර රෝගයක් නිසා. ඒක බුදුහාමුදුරන්ට වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරුත් ඒකට යටත්. ඒ වගේම ජරාවෙන් ගිහිලා ව්‍යාධියටපත් වෙනවා, ලෙඩ වෙනවා. ඒක සංසාරේ ඉන්න කිසිම කෙනෙකුට ගැළවීමක් නැහැ. අවසානයේ මරණයටපත් වෙනවා. අන්න ඒකයි අපි මේ මන භවනා කරලා ගන්න කරන ඒ දෙක මේ යන්නද අන්තිම කෙලවර. ඒක කරනකොට අනිවාර්යයෙන්ම අප්පාබාධෝ හෝති අප්පාතංකෝ ඒ පුද්ගලයා අල්පාවදයිත ඒ වගේම මානසික තත්ත්ව ලෙඩ රෝග අඩු කෙනෙක් බවටපත් වෙන්න ඕනේ ඒව අතුරු බලන. භවනා කරනකොට හම්බෙනවා. පටන් ගන්නකොටම සෑහෙන ප්‍රදේශයක් තියෙනවා. ඒ නිසා හැම යෝගාවචරයකම වග බලා ගන්න ඕන තමන්ගේ කායික මානසික මේ පිරිසුදුකම. නිරෝගී භාවය. ආධ්‍යාත්මික සහ බාහ්‍ය වස්තු වල පිරිසුදු භාවයක් තියෙනවා. එතකොට තමයි අපිට බණ භාවනා කරන්න ගියාම නිරවුල් කයක් සහ නිරවුල් මනසක් දායාදයක් වශයෙන් ලැබෙන්නේ. ඒක නොලැබුණොත් කොච්චර හොඳ අපි කිය බුදුහාමුදුර හම්බ වුණා. මුදල ධර්මයේ ආහඬ ලැබුණා. තමන්ගේ කය ඒකට ඉඩ දෙන්නේ නැත්නම් මනස ඒකට ඉඩ දෙන්නේ නැත්නම් රෝග ලක්ෂණ නිසා ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා සර්වචනසේ සඳහන් කරනවා අපේ කය කියලා කියන්නේ නිතරම ලෙඩ වෙන ඒක රෝග නිභංග රෝග නිගණ්ඩු කියලා වගේ කතා කරගෙන මේක කැදැල්ලක් රෝගයන් දරා සිටින කැදැල්ලක් වගේ කුරුල්ලෝ දරන කැදැල්ලට කුරුළු කැදැල්ල කියනවා වගේ මේක රෝග රෝගයන් දරන කැදැල්ලක් ඉතින් මේක සමව පවත්වනවායි කියන එක. එහෙම නැත්නම් මේ අප්පා බාධෝ හෝති අප්පා ඩංකෝ විදිහට පාවිච්චි කරනවා කියන එක එසේ මේකේ කාරණාවක් නෙවෙයි. මේ මොහොතේ හොඳ වුණොත් ඊගා මොහොතේ හරියන්නේ නැහැ. ඒකේ අර නකුල මාතා නකුල පිතා වගේ හොඳටම වයසක දෙපළක් සරුවචනාංශය දැකලා බොහෝම සද්ධාවන්තයි. සරුවචනාංශය පිළිබඳව ලොකුම ගෞරව සම්ප්‍රයුක්තයි. සඳහන් කළ වෙලා කියනවා නේ ස්වාමීන් වහන්සේ අපිට ඔබ වහන්සේ ළඟ ඉන්නකොට කෙලින් ඉඳගෙන ඉන්න බෑ. බොහොම දුර්වලයි වයසයි. ඉතින් ඒක නිසා බොහොම මේ දුර්වල තත්ත්වයකට පත්වලා ඉන්නේ කියලා. ඉතින් සරුවචනාන්ත කියනවා ඔය වගේ වයසට ගිය දෙපලක් විතරක් නෙවෙයි යම් කඩවතම් එහෙම නැත්නම් <clears throat> දෙකර හරි වයසේ ඉලන්දාරියෙක් හෝ ළමියෙක් හෝ එක චිත්තක්ෂණයකට හිතනවා නම් මම නිරෝගී කියලා ඒක ඉතින් පිස්සු හැර වෙන කියන්නේ දැක්කයි කියලා. එකම චිත්තක්ෂණයක්වත් නැහැ කියලා කියනවා මේ ලෝකේ නිරෝගීකම කියන එක. හිතනවනම් යම් කිසි කෙනෙක් ඒ පිස්සුවක් කියලා කියනවා. ඒක සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තිනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිතා ජගත්‍යස්මින් සුයිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ කියලා. ඒක මේ නිර්මාණය කරපු දේව නිර්මාපකයාට උසුළු විසුළු කරනවා. අහෝ නිර්මාණ කෞශල්‍ය. අනේ මේ නිර්මාණ කෞශල්‍යයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. යේන ලෝකං විනිර්මිතා. උඹ විසින් විසින් නිර්මාණය කරන ලද මේ ලෝකේ එකම ස්වස්ත එකක් නැහැ කියලා. මවල තියෙන හරියක් මවල තියෙන ලෙඩ නිසා උඹ ලෙඩෙක් වෙන්න ඇති කියලා තියෙනවා. මවගේ කාලෙ ලෙඩෙක් වෙන්න ඇති මොනවද මේ යාගේ තාලෙත් නෙමවන්නේ. එක එක්කත් නැතුළු මුළු ලෝකෙම జగත්‍යස්මින් සූපුලේ මෙච්චර විශාල වූ జగත් තලෙහි ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ. එකම ස්වස්තියක්වත් නැහැ කියලා. ඉතින් නමුත් මෙතනදී සරෝජනන්සේ මතක් කරනවා ඒක හොඳටම දැනගෙන ඒක බොහොම අමාරු සමබර භාවයක් මේ කායික සෞඛ්‍ය සාමාන්‍යක සෞඛ්‍ය. ඉතින් ඒ නිසා යෝගාවචරය බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ සාමාන්‍ය <clears throat> කාම ආසාවල් එහෙම නැත්නම් වෙන දිව්‍ය ආසාවල් තියෙන කෙනෙකුට වඩා නිවන් ගමන යන එකනා විශේෂයෙන්ම වග බලා ගන්න. තමන්ගේ සෞඛ්‍ය හොඳ මට්ටමක පාත්‍ර ගන්න. එහෙම නැත්නම් මේ වටිනා වැඩ කටයුත්ත කරගෙන යන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි අනික් අයටත් කරගෙන යන්න බැරි වෙනවා. ඒක නිසා නිතරම අල්පාබාධ භාවය එහෙම වගේම ආපහාටාංක කියන විදිහට මානසික මට්ටම හොඳ තත්ත්වයක පවත් ගන්න ඕනේ. ඉතින් මේ පවත්වාගෙන යාම සඳහා අපි ප්‍රධාන වශයෙන්ම සද්ධාව පාවිච්චි කරනවා, සීලය පාවිච්චි කරනවා, ඒ සීල්වන්ත වෙන්න පුළුවන්නේ ප්‍රඥාව ඇති කෙනෙකුට පමණයි. මේ සීලයෙන් තමයි අපිට එන්න තියෙන ගොඩාක් මානසික අසහනවල් බය දුරු කර ගන්න පුළුවන්. නමුත් ඒක පටන් ගන්නකොටම සීලයකට යනකොටම එන අඩුයි. නමුත් යන්න යන්න යන්න යන්න සීලෙම අදහන්න කටයුතු කරනවා නම් නැත්නම් මේ තමන්ගේම සීලය පිළිබඳව ලොකු විශ්වාසයක් කටයුතු කරනවා නම් ලෙඩ රෝග වෙනුවෙන් ඒ අනවශ්‍ය බයක් ඇති කරගෙන ඒකට ඉච්චර කලබල වෙන්න දෙයක් නැහැ. අපි මේ කරගෙන යන්නේ බොහොම බරපතල වැඩක්. සෑහෙන කැපකිරීමකින් කියලා ඒක රෝගය ඉදිරි පිට මේ බය බය අඩු වෙන්නේ නැති ගතියක් ඇති කර ගන්න මානසික ශක්තියක්. ඉතින් ඒක ගොඩක් බලපානවා මේ සුවසේවාවට. තමන්ගේ ඇති මේ රෝග දැරීමේ ශක්තියට උගාවක් බලපානවා. ඒ පුද්ගලයා රෝගය කෙරෙහි දක්වන ආකල්පය. යටත් වෙලා බය අඩු වෙලා වැටුනොත් ඒ රෝගය ව්‍යාකර දිනුවක් වගේ පැනලා කාලා දානවා කියලා කියනවා. නමුත් Taman දන්නවනම් Taman ඉන්නේ සීලක. ඒ නිසා ඕවට බය යක්කුන්න බය නෙමෙයි මේ ගෙවල් හදලා තියෙන රෝණේ කියලා. ඒ රෝග ආවට එච්චරම ඒකට යට කරගෙන යන්නේ නැහැ. එනිසා ඒකටත් ඇත්තට කියනවා අර මම මුලින්ම කියපු වචනේ මම කැමැති මතක් කරන්න. භාවනා කළා යම් ප්‍රමාණයකට භාවනාවේදී ඒ සති සමාධි දිනු වෙච්ච එකනට තමයි ඒ අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්නේ. තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දුරට සතියෙන් ඉන්න පුළුවන් නම් මේ චිත්තක්ෂණය නිරෝගී. එවැනි චිත්තක්ෂණයක් ධරන කයත් සෑහෙන නිරෝගී වෙන්න ඕනේ. නිරෝගී කරන ගතියක් තියෙනවා. ඒ නිසා අපි බෙහෙතුත් බොන්න ඕනේ. දොස්තරලත් ලෝකේ ඉන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒකට ගන්න තමන් ඒ ශරීරේ පාලනය කරන තමන් පිළිසිදුව ගත කරන්න ඕනේ. ඉතින් මේ යෝග ජීවිතයේදී ඔය කියන විදිහට සීලය වගේම ඊටාම වැදගත් වෙනවා සෞඛ්‍ය තත්ත්වය රකා ගැනීමේදී මේ සක්මන් භාවනාව. සර්වඥාන්සේගේ දේශනාවල උන්වහන්සේ සඳහන් කළා තියෙනවා ඒ කොච්චර දුරට සක්මන් භාවනාව ලං කර ගැනීමෙන් ලෙඩ රෝග අඩු තත්ත්වයකටපත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා චංගමානසංස සූත්‍රයේදී මම කීප වතාවක් කීප වෙලාවල් මතක් කරලා තියෙනවා මේ ඒ සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ආනිසංස පංචමාන බික්කවේ චංකමාන සංසා චංක චංකමාස චංකමාන සංසා කියලා. චක්මන් භාවනා කිරීමේ ආනිසංස පහක් මේකේ සඳහන් කරලා තියෙනවා. පළවෙනියෙන්ම සඳහන් කරලා තියෙන්නේ පළවෙනියෙන්ම සඳහන් කරලා තියෙන අධධානක්කම හොති පධානක්කම. දිග ගමනක් යෑමේදී ඒ ඉස්සර තිබුණ ක්‍රමය ඇදියට පුංචි ගමන් මල්ලක් ලැහැත්ති කරගන්න ඕනේ මොකද ගමන් මල්ල බර වුණොත් ගමන අමාරු නිසා ඒ පුංචි තේ අරගෙන ගමන නිමා වෙනකන් යන්න නම් සෑහෙන දැරීමේ ශක්තියක් අවශ්‍යයි. මගික මගියට ගමිකයාට ලොකු දැරීමේ ශක්තියක් අවශ්‍යයි දීර්ඝ ගමනක් හමාර කරන්න. එහෙම නැත්නම් අතරමඟදී එක්ක හැරිලා එන්න වෙනවා නැත්නම් ලෙඩ වෙලා මේ දුකටපත් වෙලා මරණයටපත් වෙනවා. අන්න ඒ වගේ දීර්ඝ ගමනක් යන කෙනෙකුට සක්මන් කියලා පටන් අරගත්තොත් ඒ වෙනකට වැඩිය වැඩේ දිගට කරගෙන යන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක නිසා අධධාන ගමනකට බොහෝම අවශ්‍ය වෙනවයි කියනවා කල්ැතුව සක්මන් කරලා ඇඟ පදම් කරගන්න ඕනේ. දිග ගමනට පදම් කරගන්න ඒකල දැනගන්න ඕනේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න විදිහට Tamanට සුදුසු වේගය මෙච්චරයි. ඒ වගේම ඉර අවබස්සා කරේ ඉර බැහැගෙන යන වෙලාවේ ගමන් කරන්නේ ඉර නගින වෙලාවේ ගමන් කරන්නේ ඉර මධ්‍යහන වෙලාවේ සාමාන්‍ය ගම්කයා මගියා ගමන් කරන්නේ. එයා කැම ටිකක් කාලා දිවා විහරණය කරනවා. ඒ වෙලාවේ බොහොම සැර වැඩින්නේ. ඊට පස්සේ ආයෙ සැරයක්. ඊට අවපසා කරේ හැන්දෑ කරේ ආයෙ යනවා. අන්න ඒවට මේ ඒ කාලගුණයත් එක්ක පරිසරයත් එක්ක සක්මණෙන් වැඩි ආනිසංස ලැබෙන්නේ කොයි එකද කියලා දැනගන්න නම් උදේත් සක්මන් කරන්න ඕන දවල්ුත් සක්මන් කරන්න ඕන හැන්දෑවේ සක්මන් කරන්න ඕන රාය වෙනකන් සක්මන් කළා වැඩියෙන්ම සක්මණේ ආනිසංස කොයි වෙලාවකද ඉන්නේ අන්න ඒක තමයි සෞඛ්‍යයට බොහොම හොඳ එක. මේ වගේ කාර්යකරණක් හදනකොට අපි සාමාන්‍ය ක්‍රමයට සක්මණයි පරියන්කයි සක්මණයි පරියන්කේ දානවා. මේක සාමාන්‍යයෙන් කියන්නේ ආධුනිකයෙකුට භාවනා කාර්යසනක් සකස් කරගන්න හැටි. නමුත් අපි දිගට භාවනා කරගෙන යනකොට Taman වඩා ආනිරන්ත දෙන ප්‍රතිඵල දෙන්න කාලයට සක්මනයි පරියන්කයි හදාගන්න ඕනේ. එimhe හදාගෙන හැම වෙලාවෙදීම මේ සතිය සමාධියට උදව් කරනවා වගේම සෞඛ්‍ය සම්පන්න භාවයට උදව් කරන විදියට සක්මන හදාගන්න. දිවිඥාන සංසේ තමයි පදහනක් කමෝ හොති. ප්‍රධානකම කියලා කියන්නේ මේ දානයක් දෙනවට වැඩිය සිල් රැකීම සඳහා අදිෂ්ඨාන ශක්තියක් අවශ්‍යයි. කැපවීමක් අවශ්‍යයි අභ්‍යන්තරගත වෙච්ච. සිල් රකින්න කෙනා ඒ සීලය යම් ප්‍රමාණයකට සකස් කරගත්තට පස්සේ වාඩි වෙලා පැයක්මාරක් භාවනාවක් කරන්න. සමත භාවනාවක් කරන්න. අරිට වැඩි කැපකිරීමක් අවශ්‍යයි. පදන් වීර්යයක් අවශ්‍යයි. කෙලස් තවන වීර්යයක් අවශ්‍යයි. ඊට වඩා අවශ්‍යයි කියලා කියනවා විපස්සනා භාවනාවක් කරන්න. මොකද සමත භාවනාදී කරන්නේ ඒ පරිඋත්තාන මට්ටමේ කෙලෙස් යම් ප්‍රමාණයකට නතර කරලා අර ලබාගත් කායික විවේකය චිත්ත විවේකයක් බවටපත් කර ගැනීම. විපස්සනාට ගියාට පස්සේ උපදි විවේකයක් බවටපත් කරගන්න වෙනවා කෙලෙස් සියල්ලම ගලවලා දාන්න වෙනවා. අන්න එතකොට විශේෂයෙන්ම වංචනික ධර්ම වර්ගයක් මතුවෙනවා. අපි මෙතෙක් කල හොඳයි කියන හිතපු බොහෝ දේවල් විෂ බවක් අපි මෙතෙක් කල 9යි කිරිපෝලා කියන්නේ. දන්නේ නැතුව උදව් කරලා තියෙන කෙලෙස් වගේකට කියලා දැනගන්නකොට ඒ පුද්ගලයා තුළ විශාල ආත්ම ශක්තියක් අවශ්‍ය වෙනවා. පදන් වීර්යයක් අවශ්‍ය වෙනවා. චිත්ත ශක්තිය, අධිෂ්ඨාන ශක්තිය. ඒ නිසා විපස්සනාවට යන කෙනාට විශාල ප්‍රධාන වීර්යයක් අවශ්‍යයි. අතරමඟ නතර කෙරුවොත් හරි ලැජ්ජාවකටපත් වෙනවා. ඒ වගේම මානසිකත්වය හරි ඉක්මනට කඩා වැටෙනවා. ඒක නිසා ඒක අතර කරන්නේ නැතුව ජයකනුව දක්වාම ගෙනියන්න මේ ප්‍රධාන වීර්ය වැඩෙන්නේ සක්මණේ කියලා කියනවා. ඒ මොකද යම් කිසි වෙලාවක භාවනා කරගෙන ඉන්නකොට ඒ ලෙඩ රෝගයක් නිසා හෝ මානසික අසහනයක් නිසා හෝ ඒ පුද්ගලයාට වෙනදා පුරුදු පරියන්කේ කරගන්න බැරි නම් එතෙන්දි මේ සමාධිය නැත්නම් භාවනාවේ රසය එන්නේ නැත්නම් සම්පූර්ණ භාවනා ජීවිතය අතහරින වෙනුවට සක්මන් කරලා බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එහෙම වාඩි වෙලා ඉන්න සම් විවේක ගන්නක් නැහැ. නමුත් අපිට ටිකක් වෙලාව හම්බ වෙනවා නම් හම්බෙච්ච ටිකේ සක්මන් කරලා අර භාවනාවේදී අවශ්‍ය කරන්නා වූ කාලය ඒ සඳහා වැය කිරීම තැනක නැතලා පරියන්කයට වැඩිය සක්මන් එකකින් කොට ගා ගන්න හැටි තේරුම් ගන්න. එහෙම නොතිබුණොත් අපි හැමදාම ඒ නිස්සද්ද පරිසර එතනින් ගියාම පරියන්කයක් සඳහා ඇති ඉඩ පහසුකම් අනිත් පැත්තෙන් ඒකට ලැබෙන අනුග්‍රහ වගේ දේවල් මත තද්ද ලෙස බැඳෙන්න ගන්නවා. තද ලෙස යැපෙන්න පටන් ගන්නවා. සක්මන් භාවනාවේදී ඒක නෑ. සක්මන් භාවනාවේදී කවුරක් එක දැනගත්තත් එකයි නැත්ත් එකයි, ශබ්ද දිනුනත් එකයි නැත්ත් එකයි. Tamanට හම්බෙච්ච ඉඩ පහඩුක සක්මන් කරන්න දන්නවනම් අර අමලි කරදර තියෙන වෙලාවල් වල පරියන්කෙන් වෙන බාධාව ලෙඩකින් බාධාවකින් මානසික අසහනකින් වෙන දේ සක්නකින් කොට ගන්න පුළුවන්. නිසා ධක්ම භාවනාදී අධහනක්ම දුරදි කියන බරපතල කාරණාවක් අතරමඟ නතර නොකර යන්න පුළුවන්. ඊට පස්සේ සඳහන් කරනවා කෙලින්ම ඔය පංච ප්‍රධානාංගය වල හම්බෙන දෙවෙනි කාරණාව අප්පාබාධෝ හෝති අප්පාතංකෝ. ඒ සක්මන් කරන කෙනාට කායික ලෙඩ රෝග අඩු වෙනවා. මානසික ලෙඩ රෝගත් අඩු වෙනවා. ඒකට හොඳට කියවලා බලනකොට ඉතිහාසයේ ඔය සමහර වෙලාවල් වලට බොහෝම තදබල විද්‍යානුකූල ප්‍රශ්නයක් හෝ රාජ්‍ය තන්ත්‍රික ප්‍රශ්නයක් හෝ මොනාරි ප්‍රශ්නයක් වෙනකොට සක්මන් කරගෙන ඉන්න වෙලාවෙද පාරටම ඒ උත්තරය ඒක පිළිබඳව විසඳුම ලැබිච්ච අනුතාව සඳහන් වෙලා තියෙනවා. මොකද සක්මන් කරන වෙලාවේදී නිකන් හැඟුම් උදාහරලා හිත විස්්‍රාම වෙන වෙලාවක් එනවා. එතකොට අර හිතේ තියෙන නිර්මාණශීලීත්වය ඉබේම මතුවෙන වෙලාවක් එනවා. ඒක නිසා අපා බාධ අපා තංග කියන එක එදත් දැනගෙන ඉඳලා තියෙනවා සක්මනේ ලැබෙන බව. ඒ නිසා යෝගාවචරය හොඳට මතක තියාගන්න ඕනේ. Tamange යෝග ගමනේ දුරදි ගියන්න ගන්න. Tamange යෝග ගමනේදී වීර්ය බහා නොතබ දිගට දැල් වෙන පහනක් අතින් ගත්ත කෙනෙක් වගේ. ඊකට මේ යන්න නම් සක්මන තියෙනවා. සක්මන නැති වුණොත් බොහෝම ඉක්මනට මේ භාවනා ජීවිතය සීතල වෙන්න පටන් ගන්නවා. ලෙඩ වෙන්න පටන් ගන්නවා. නිදිමතට බර වෙන්න පටන් ගන්නවා. ඇඹුල් වෙන්න පටන් ගන්නවා. සක්මනෙන් තමයි මේක මිහිරි රසකටපත් කරලා අවදිමත් භාවයකින් අප්‍රමාද භාවයකින් දිකට ගෙනියන්නේ. ඉතින් අපි මේ මෙවැනි ආනිසංස ජනක වෙන සක්මනක් කරන හැටි පිළිබඳව අපි කෙටියෙන් මෙතනදි මතක් කරගත්තොත් පරියංක භාවනාවක් සඳහා භාවනා මධ්‍යස්ථානයක් විවේක තැනක් ඒ වගේම නිස්සද්ද පරිසරයක් සියල්ලම අවශ්‍ය වුණාට සක්මන් භාවනාවක් සඳහා ඇස්තික අරගෙන වැඩ කරන නිසා ඒ වගේම කනට සද්ද ඇහෙමින් උනත් භාවනා කරන නිසා එච්චරම ලොකු පරිසරයක් අවශ්‍ය නැහැයි කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. මධ්‍යම ප්‍රමාණයේ පරිසරයකින් අපිට සක්මනක් හදාගන්න පුළුවන්. ඒකෙදී අපි ඇවිදිමින් භාවනා කරන නිසා ඉරියව්ව පවතින හිතගෙන ඒ නිසා ගොඩාක් වෙලාවට අර පරියංකේට යනකොට ඇතිවෙනා වූ කොන්දේ අමාරු දණි අමාරු කියන දෙකට සක්මන් භාවනාවේදී විකල්පයක් හම්බෙනවා. ඒ නැත්තන්ට මේ වේදනා අයින් කරන අතර මේ වේදනා ඇති කරන රෝග වාත අමාරු නැති කරන ගතියක් තියෙනවා සක්මන් භාවනාවේ. ඒ නිසා සක්මන් කිරීමේදී හිතගෙන ඉරියව්ව ගත කරන්නේ අපි පරියංකයේදී චේතනාවක් නැතිව කෙරෙන කටයුත්තටයි හිත දාන්නේ. ඒ හුස්ම ගන්නවා කියන එක චේතනාවෙන් ඇතුවත් කරන්න පුළුවන්. මොකද සාමාන්‍ය බොහෝ විට අපේ සිදුවෙන්නේ අචේතනිකව. විශේෂයෙන්ම නිින්ද ගිය වෙලාවක නැත්නම් අපි වැඩක් කරන වෙලාවක අපි කවදාවත් හුස්ම ගන්න නැහැ. ඔය ප්‍රාණයාම කරන වෙලාවක නැත්නම් ව්‍යායාම කරන වෙලාවට අපි හිතලා හුස්ම ගන්නවා. ඒ නිසා පරියන්කේදී කෙරෙන්නේ චේතනාවක් නැතුව ඉබේ අනිවාර්යයෙන්ම සිදුවෙන වැඩකට හිත දාන එක. සක්මන කියලා කියන්නේ චේතනාවක් සහිත පහේස වීමක් ලැබීමක් ලැබීමක් සහිත චේතනාවක් සහිත ඒකට හිත යෙදීම. ඒ නිසා මේ සක්මනේදී මේ චේතනාවේ බලපෑම අපිට තියෙන නිසා ඒක සමහර වෙලාවට භාවනාව විචිත්‍ර කරන්නත් උදව් කරනවා. ඒ වගේම සමහරට අවුල් කරන්නත් හේතු වෙන්න ඉඩ තියෙනවා. මේ චේතනාපූර්වක වැඩේ සක්මනේදී කෙරෙන්නේ යටිකයි. ඒ කියන්නේ අපි උඩුකය විශේෂයි තියෙන අවධානය නැති කරලා අත් දෙක එකට තියාගෙන යටිකයේ කෙරෙනා වූ මේ චේතනාපූර්වක දක්න තැබීම වම තැබීම වශයෙන් අනුව හිත පැවැත්වීම සතිය පැවැත්වීම තමයි සක්මනේ කෙරෙන්නේ. ඒකට සාපේක්ෂව පරියක්ක භාවනයේදී කරන්නේ යටි කය අමතක කරලා උජුං කායම් පනිදාය කියන විදිහට උඩුකය ඍජුව තියාගෙන අර යන හුස්ම දිහා බලන එක. ඒ නිසා අපේ අවධානය මේ මේ විදිහට වෙනස් වෙනවා. ධක්මනේදී උඩුකයේ හිත පවත්තන අතර පසියන්කේදී යටි කයේ හිත පවත්තනවා. ඒ වගේම භාවනා කරනකොට පරියන්කේදී අපි ශරීරයේ එක තැනක් එක්ක නාසිකාග්‍රේ වෙනතම් උදරයේ වගේ තැනකට හිත යොදලා හුස්ම ගැනීම සහ පිට කිරීම ඒ තැන අනුව තැන ඉඳගෙන ඒකාග්‍ර කරගෙන එක තැනක ඉඳගෙන බලන වැඩක් තියෙනවා. නිසා හිත අලවා දබන එක. ඒ ඒ තෝරාගත තැන තමන්ට ආවේනික තැන අලවා තැබීම නිසා ඒකාග්‍ර භාවයට පරියන්කේ බරයි. සක්මනේදී වමේ අපි දකුණේ පයයි පිහිටවලා දකුණ කටවිට ඉවර වෙච්ච ගමන් චේතනානුකූලව වම කයට හිත යොදනකොට වම කය විහිදුවනකොට අර හිත යොදන තැනත් මාරු කරලා දකුණු පායට යනවා. දකුණු පායේ සමහර විටක විලුඹෙන් පටන් අරගෙන ඇඟිලි දිහාවට ඒ පීඩනය පැතිරෙන හැටි අණුව හිත යොදන තැන මාරු වෙනවා. නමුත් සූර වෙනකොට මේකෙන් තිබුණ සත්‍ය එහා එකට ගන්නවා. ඒකෙන් තියෙන සත්‍ය මෙහා එකට ගන්නවා. හරියට අර රිලේ රේස් එකක් දුවන කණ්ඩායමක්. පළවෙනි එක කරන දුවගෙන ඇවිල්ලා රවුමක් ඇවිල්ලා ඒ මේ බැටන් එක බිම වටන්න නැතුව අනිත් එකනට දෙන එක ඒ දිනුමට බොහෝම බලපානවා. මොකද එතන වැටුනොත් එහෙම අරගෙන ආපු ලීඩ් එක එහෙම නැත්නම් ඒ ජයග්‍රාහී ඉදිරිපින්ම නැති වෙනවා. ඒක නිසා එතෙන්දි වැටෙන්නේ නැතුව මේ විනාපු මේ බැටන් එක අනිත් එකට මාරු කෙරෙන්න හොඳට පුහුණු කරන්න ඕනේ. දුවනවා දැනගන්නත් ඕනේ මාරු කරන දැනගන්නත් ඕනේ. අන්න ඒ වගේ තමයි සක්මනේදී ඒකාග්‍ර භාවය අඩුයි. මොකද හේතුව එක තැනකම නෙවෙයි හිත පවත්තන්නේ. ඒ නිසා සාමාන්‍ය චෛතසිකනෝ බැලුවොත් පරියංකය සමාජ චෛතසිකයේ වඩන අතර සක්මන වීර්ය චෛතසිකයට බරයි. වීර්ය වඩනවා. උනන්දු ඇති කරලා දෙනවා. නිදිමත කඩනවා. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට සමාලාට අඳුන ගන්න පුළුවන් සමහර චරිත සීතලකමට කුසීතකමට මේ නිදිමතට බරයි. එහෙම කට්ටියට පරියන්කයට වැඩි සක්මන උදව් කරනවා. තව සමහරකට වීර්ය හරි අධිකයි. වීර්ය අධික වෙච්ච කට්ටන්ට සක්මන් කරන්න කරන්න කරන්න කරන්න ඇවිස්සෙනවා. එතකොට තැම්පත් කරන්න තැම්පත් කෙරුවේ නැත්නම් ඒ ඉන්ද්‍රිය සමබර භාවය ඒ කියන්නේ වීර්ය සහ සතිය සමාධිය සමබර වෙන්නේ නැහැ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ හතර ඉරියව්වෙන් තොරව රහත් වෙච්ච කතාවේදී ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේට හේතු උදේ වෙනකොට ධම්මසංගනා පටන් ගන්නවා. ඒකට ගන්නේ රහතන් වහන්සේලා පමණයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 499ක්ම නම් කරලා තිබුණා. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඔක්කොම මේ විස්තර අහලා තියෙන්නේ. නමුත් උන්වහන්සේ නුසුදුසෙක්. මොකද හේතුව තමයි රහත් වෙලා නැහැ. ඒ නිසා ඔක්කොම ළමතක් කරා සාසනික දයාවෙන් කොහොම හරි මේ කාලය ඇතුළත හෙට උදේ වෙන්න ඉස්සෙල්ලා රහත් වෙන්නේ කියලා. දැන් හුඟ දෙනෙක් ওই භාවනා කරනකොටත් ওই වගේ දේවල් හිත තියාන තමයි භාවනා කරන්නේ. ඒකින් වැරද්දක් නැහැ ආනන්දහමසෝ කරලා තියෙනවා ඒක. දැන් කාලේ වුණා නෙවෙයි. ඒත් ඉතින් තියෙනවා ටාස්ක් ෆෝස් එකක් දීලා තියෙන හේතු දෙන්න රහත්යන් කියලා. දීලා තියෙන්නේ රහතන් අතර. ඉතින් මේ සාංශ කෙරුවේ මුළු රෑම සක්මන් කරා. මොකද නිදිමත කරන්නේ. සක්මන් කරන්න කරන්න කරන්න උන්වහන්සේට අවබෝධ කරගන්න බැරි වුණා අර වගකීමක් දෙන හේතු දෙවෙනි රහත් වෙන්න ඕනේ. කරන්නෙත් වීර්ය වඩන වැඩේ. හිතෙත් තියෙන ඇවිසිල්ල. අරක එන්නේ එන්නේ ඇවිසෙන්න පටන් ගත්තා. ලොකු ධෛර්යයක් ඇති කෙනෙක්. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරජාන් වහන්සේ වගේම ගොඩාක් පුරුෂ ලක්ෂණ සහිත ශාක්‍ය කුලෙම පැවිදි වෙච්ච ඇත්තු අට දෙනෙක්ගේ වගේ ශක්තිය තියෙන එක කෙනෙක් කතා කරනවා වගේ අට වේගයකින් කතා කරන්න පුළුවන් දෝ ධර්ම කතිකත්වයක් තියෙන සතිමන්ත දිචිමන්ත මුතිමන්ත කෙනෙක්. උන්වහන්සේට තේරුණේ නැහැ මේක ඇවිස්සිල්ල වැඩි වෙනවයි කියන එක. මේ උන්වහන්සේට එකක් තේරෙනවා රහත් වෙන්න බෑ කියන එක තේරෙනවා. ගත්ත ප්‍රයත්නේ හරියන්නේ නැති බව තේරෙනවා. ඒ නිසා කරලා කරලා හිතාගත්තා ඔන්න ඔන්න ගිහින් අහුවක් වෙච්චා වගේ කියලා ගිහිල්ලා බුදියා ගන්න හිතුවා. ඒ නිසා සක්මණෙන් ඉඳලා ගිහිල්ලා දැන් වාඩි වෙන්න හිත දීලා ඉවරයි නිදා ගන්න හිත දීලා ඉවරයි ඒකට අර හිතේ තිබුණ දැඩි මම හිත උදිනකොට රහත් වෙන්න ඕනෑ කියන දැඩි චිත් ඇවිසිල ගතිය නෑ ඉඳ ගන්නකොටම ශරීරෙට විශාල සාන්තියක් එන්න පටන් අරගත්තා ඒ තරම්ම ධක්මං කරලා අන්නේ ඇතිවෙච්ච ඒ සමබර භාවයේ තුලම උනාට බලාපොරොත්තුනේ නෑ බලාපොරොත්තු නැන්නේ දැන් අවදි වෙන්න බලන්න උනාට බැලුවා දැන් නිින්දට යන්නේ කකුල් දෙක උස්සන ගමන් ඔළුව පාත් කෙරුවා කොට්ටෙට. ඒ චිත්තක්ෂණ කීපය තුල අර වීර්යයයි සමාධියයි සමබර වීම නිසා උන්වහන්සේගේ තුනේ සීලෝ පරණ කුසල් ශක්තිය නිසා හතර ඉරියව්වෙන් තොරව ඉඳගෙනත් නෙවෙයි හිටගෙනත් නෙවෙයි නිදාගෙනත් නෙවෙයි කිසිමකුත් නෙවෙයි හතර ඉරියව්වෙන් තොරව හත් ඉච්ච රහතන් වහන්සේ කියනවා. අන්න මේ විදිහට තමන්ගේ මේ අල්පාබාධ භාවයට හිතේ ඇතා වූ අල්පාතංක ආතති ගතිය අඩු කිරීම සඳහා මේ වෙලාවේ කොහොමද කරන්න ඕනේ කියන එක භාවනා කරන කෙනා ආටික කාලයක් යනකොට අවබෝධ කරගන්න ඕනේ. ඇවිස්සිච්ච වීදී අධික වෙච්ච වෙලාවක නම් එලි මනසක් වුණාට ගියොත් තව ඇවිස්සෙනවා. ඒ වෙලාවට පරියන්කයට යන්න ඕනේ. ඒ වගේම කුසීත භාවය වැඩි වෙන ගතියක් තියෙනවනම් සමාධිය සීතල වෙලා ලෙඩ සමාධියක් නම් ඒක වීදියෙන් අවශ්‍ය ගන්න ඕනේ නම් සම්මනට යන්න ඕනේ. අන්නේ දේ කරපුවාම මේ ඉන්දිය සමතාවයත් මධ්‍යම ප්‍රතිපදාවත් අන්ත දෙක අතහැරීමත් කියන මේ චෛතසිකය නැත්තම් හිත ඍජු වෙන්නේ යම් ආකාරයකටද ඒ වාගෙම ඒ පුද්ගලයාගේ කායකත් විශාල සාන්තියක් වෙනවා. ඊගිරි කියන්නේ පස්සද්ධිය කියලා සුවසේවාවක් පටන් ගන්නවා. ඒක සාමාන්‍ය චිත්ත වෙන්නේ අවිප්පටිසාර භාවය නිසා හිත සිල්වන්ත කෙනෙකුට හිත විපිලි කරගතියක් නෑ. අවිපටිසාර භාව වෙනවා. මම මේ සිල් ලකින්නේ ලාභ ප්‍රෝජන කීති ලබන්න නෙවෙයි. මේ නෛර්යානික සීසත් ධර්මයේ අවශ්‍යතාවයක් වන නිසා මම සතුන් මරන්නේ හොරන් කරන්නේ නැහැ කිව්වා මේ හිතට හිත අන්ධබන්ද නැති වෙනවා. ඒ විපිලිසරකම නැතිකම නිසාම සියුම් ප්‍රීතිය, තරුණ ප්‍රීතිය, ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ ප්‍රමෝදය තමයි අපි භාවනාවේදී ප්‍රීති, සුඛ, පස්සද්දි, දැන් සමාජ පීති සුඛ පස්සත් පීති පස්සද්දි සුඛ වශයෙන් දිගට දිගට දිගට යනකොට තමයි ඒ ශරීරයේ සම්පූර්ණ සැනසෙන්න පටන් ගන්නවා. ශරීරය අපි එකට කියනවා සංසිද්ධ වීම කියලා. පස්සම්බරයක් වෙන්න පටන් ගන්නවා. මේක මොන්නම වෙන ක්‍රමයකින්වත් ගන්න බෑ. මේක එන්නේ භාවනා කරලා අර වීර්යයයි සමාධියයි සමබර වෙන්න ඕනේ. සද්ධාවයි මේ ප්‍රඥාවයි සමබර වෙන්න ඕනේ. සමබර වෙච්චාම කවදාකවත් මේ ජීවිතයක රූපයක් බලලා, සද්දයක් අහලා, ගඳක් බලලා, රසක් බලලා, සුඛභෝගී දේවල් පාවිච්චි කරලා දබන්න බැරි විදිහේ පුදුමාකාර එකලස්කමක් එනවා. ඉතින් ඒකයි මම මුලින් කිව්වේ මේ ආධුනිකයා පටන් ගන්න කෙනා අපාවාද අපාතංක වෙන්නත් ඕනේ. ඒ සාමාන්‍ය මට්ටමට අන්නේ ඇති කරගත්තා වූ කායික ශක්තිය දැන් කායික නිරෝගී භාවය මානසික නිරෝගී භාවය පෙළ ගැස්සිලා තියුණු වෙලා එල්ල වෙලා ඉන්නේ විපස්සනාවෙන් තමයි. සමතෙමුත් වෙනවා. සමතෙමුත් විපස්සා දෙනවා. විපස්සනාවේදී නැවත නැවත ගන්න හැටි දැනගන්නවා. යාන්ත්‍රණය දැනගන්නවා. මෙන්න මේ බොත් තමයි දැන් තද කරන්න ඕනේ. මෙන්න මේක වැඩි වෙලා තියෙනවා. මේක අඩු වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒක අවශ්‍යයි. ඒක කරගන්න බැරි කෙනාට මේ භාවනා හොඳ ගුරුවරයෙක් හම්බුනාට අහු වුණා. හොඳට බණ ඇහුවත් කොච්චර ආසාව තිබුණත් ඒ ශරීරේ නඩත්තු කරගන්න බැරි නම් තිබුණට වැඩි එන්නේ සෞඛ්‍ය සම්පන්න වෙන හැටි දන්නේ නැත්නම් ඉතින් මේ කනගාටුවට වෙනවා. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ මේ කියලා කියන්නේ ඒක මේ කාටවත් හේතු කරන එකක් නෙවෙයි. තමන්ම හදා කියා ගන්න ඕනේ කියලා. මේ ශාරීරික සහ මානසික රෝගවලට අකමැති වුණත් කියන්න තියෙන්නේ ද්වේෂය තමයි හේතුව. මූලිකම හේතු වෙලා තියෙන්නේ ද්වේෂය. ඒ සාමාන්‍යයෙන් කියන්නේ අස්ථාන කෝපය කියලා. ලෝකේ තියෙන ස්ථාන කෝප වර්ගයක් තියෙනවා අස්ථාන කෝප කියලා જાතියක් තියෙනවා හේතු සහිත තරහ තියෙනවා හේතු රහිත තරහ තියෙනවා. ඒ හේතු සහිත තරහ වල හේතුව දැනගත්තට පස්සේ අපිට ඒකට කරන්න දෙයක් නැහැනේ. ඒ හේතුව නිසා මේක ආවයි කියලා ඒකට නිදහස් කරනකුත් තියෙනවා හානි වෙනවා. නමුත් ඒක බාහිරට දෙන්න බුණා. නමුත් අපි දැන නොදැන ඇතුළත තියෙනවා අස්ථාන කෝප කියලා જાතියක්. ඒක අපි දන්නෙත් නෑ මොකද ඒක එහෙම වෙන්නේ කියලා. ඉඳපු ගමන් මහ විශාල අනතුරු කරගන්නවා අපි. ඒ තේරෙන්නෙත් නෑ දැන් ওই සීදීනසා ගැනීම වගේ දේවල් සිද්ධ වෙන්නේ ඒ අස්ථාන කෝප පිළිබඳව පාලනයක් නැතිකම නිසා. ඇත්තටම අස්ථාන කෝප කියන්නේ පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බොහොම ගැඹුරු දෙයක්. නමුත් ඒක පිළිබඳ අවබෝධයක් නැති වුණොත් අපි අපි ගැනත් අනවශ්‍ය විදියට පශ්චාත්තාප වෙනවා, වැරදි නිගමනවලට පෙළඹෙනවා, අන් අය කෙරෙත් පෙළඹෙනවා. එයා නිතරම මතක තියාගන්න ඕනේ මේ ලෝකේ දුවන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා ධාති තුනකින්. ඕකේ ඕනම කෙනෙකුට කාම තණ්හාව කියන එක විශේෂයෙන් මේ පිටසකට කියලා දෙන්න පුළුවන්. කාම තණ්හා කියන්නේ ඇහෙන් රූප බැලීමට ඇති ආසාව, නැත ඇහැට ඇති ආසාව සහ රූප බැලීමට ඇති ආසාව. කනට ඇති ආදරේ සහ ශබ්ද ඇහිීමට ඇති ආදරේ. ඒ වගේම නාසයේ හොඳට තියෙන එක පිළිබඳ ඇති ආසාව සහ සුවඳ ගඳ බැලීමේ ඇති ආසාව. ඒ වගේම දිවයට කටට හොඳට රස තේරෙන ගතිය සහ ඒක නිතරම රසමසවුරු දෙන්න තියෙන ආසාව. මේ කයට පහස හැඟුම් තියෙන ගතිය සහ ඒකට අපි මේ සුඛභෝගී දේවල් වලින් ආවතිව කරන එක. ඒ වගේම මේ හිතට ධර්ම කරුණු වැටෙනවා කියලා විවිධාකාර ධර්ම කරුණු දීමෙන් අපි කාම ලෝකේ සකස් කරගන්නවා. මේ කාම ලෝකයේ හොඳට මොනකට වැඩිය බුද්ධ විඳින ගත්තොත් මොකද වෙන්නේ? අපිට සංසාර ගමන දුක් විඳින්න වෙනවා. කොනට වැඩිය කාමසුකල්ලි කාණ්ඩ. ඒ නිසා අපිට භව තණ්හාව නිසා අපි කාම තණ්හා අඩු කරලා පින් කරන්න පටන් ගන්නවා. පින් කරන්නේ තණ්හාවෙන්මයි. මොකද උපනෝපන්න ආත්මයක මීට වැඩිය හොඳ දේ කරගෙන යනවා. ඉතින් මේ දෙකම ධර්මිකයි. මේ දෙවෙනි එක විශේෂයෙන්ම ධර්මිකයි. කාම තණ්හාවෙන් තමයි මේ ජීවිතයේ ඕජාව ලබන්නේ. නමුත් සෑහෙන කාම තණ්හාවක් යට කරලා තමයි අපි භව තණ්හාවෙන් තමයි පින්දහම් කරන්නේ. මොකද අපි දන්නවා මෙලෝ විතරක් කාලා බිලෙන්දලා හරියන්නේ නැහැ පරලොවක් තියෙනවා කියලා. නමුත් මේ එකම තැනකවත් මේ විභව තණ්හාව කියන එකට එච්චර ලොකු අවධාරණයක් ආගමික කතාවෙත් නැහැ. දාර්ශනික පැතිවල උත්සාහ කරලා තියෙනවා නමුත් එච්චර හොඳ මොකද කියන්නේ හොඳ අර්ථකථනයක් දීලා නැහැ. මේ සෑම ආශාවකම හෙවණල්ල වෙන්නේ ද්වේෂයයි. අපි යම් කිසි කෙනෙකුට මෙයා ආරයට වැඩිය හොඳයි මෙයා ආට වැඩිය මට මනාපයි මෙයා ආට වැඩිය මට සමීපයි කියනවනම් ඒත් එක්කම එයා හැර අනික් කට්ටිය කෙරේ නදකින් ඔබතන් නොදොමකින් කියන එක ඉබේම තියෙනවා. ඒක නැතුව මේ එකක් අපි වෙන්න ගන්න බෑ. ඒ නිසා අපි හිතුවට මොනම දෙයකට අපි කැමති වෙනකොට ඒයින් පරිබාහිර අනිත් දේවල් සෑම කෙනෙක් කෙරෙහි අපේ ද්වේෂය යොමු වෙලා ඉවරයි. කවදා හෝ මේ ජීවිතයේ උපේක්ෂාවට ඇවිල්ලා ප්‍රිය දෙයටත් අප්‍රිය දෙයටත් සමසිත. ලාභයටත් පාඩුවටත් සමසිත. එහෙම නැත්නම් කීර්තියටත් අපකීර්තියටත් සමහිත. සැපටත් දුකට සමහිත එනකම්. අපි මෙහි ලාභේ තෝරන තාකල්, සැප තෝරන තාකල්, කීර්තිය තෝරන තාකල් ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයන් කෙරෙහි ඇතිවෙනා වූ ද්වේෂය අපි වග වෙන්නේ නැහැ. ඒක අපි කියනවා අපි වග වෙන්නේ අපි බන්නේ අපි බලන්නේ හොඳ පැත්තට මෛත්‍රී කරන එක විතරයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා හොඳ පැත්තට මෛත්‍රී කරන්න අනිත් පැත්තට ද්වේෂය කියන එක නැතුව කළු පදනමක් නැතුව සුදු චිත්‍රයක් අඳින අමාරුයි. සුදු බදන මේ සුදු චිත්‍රයක් අඳනට ඒක කැපි පේන්නේ නැහැ. ඒ නිසා මෙතන ද්වේතාවයක් වැඩ කරන්නේ. අපි යමක් තෝරනවායි කියලා කියන්නේ අනිත් දෙයට වෛර කරනවා. ඉතින් මේ නිසා නිට්ටරෝම අපේ මේ තේරිලි බේරිලි කටයුතු නිසා මේ අස්ථාන කෝපයක් වෛරයක් විභව තණ්හාවක් දිගටම වැඩෙනවා. ඒක සාමාන්‍යම බඩේ මානසික විද්‍යාව කියන්නේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියලා. අපි අන්තිමටම තියන්නේ ඔතරුම්ප තමයි. මම මේ දෙක කරන බැරුම වහ කරනවා නැත්තම් පයින්ව කඟි නැත්තම් තියන බෙල්ල කෝච්චියද කියලා හිතන් තමයි මේ තේරම ආදර ක්‍රීඩා කරන්නේ අපි. හරි ගියේ නැත්නම් අරකට නැති වෙනකොට මේක බොහොම ළඟ ළඟ තියෙනවා මේක තමයි කියනවා මේ රෝග සඳහා ඒක සාමාන්‍ය කියන්නේ ව්‍යාබාධ සහ ව්‍යාපාද කියන වචන දෙක බොහොම ළඟ ළඟ යන්නේ සමහරවිට දෙක එකම පාවිච්චි වෙනවා ව්‍යාපාදේ කියලා කියන්නේ දැඩි ලෝභය මේ ව්‍යාපාදේ කියන්නේ දැඩි ද්වේෂය ව්‍යාපාදයට හේතු වෙන ව්‍යාපාදේ තමයි නමුත් අපි කියන අහිංසකව මයිලඟ ද්වේෂය නෑ. නමුත් යම් යම් දේවල්ට ආසාව තියෙනවා කිය. නමුත් දැනගන්න ඕනේ ආශාවෙන් ඇති වෙන හේවණල්ල තමයි ද්වේෂය වෙන්නේ. නිසා යමකට විශේෂයෙන් ආස කරනවා නම් ඒ තරමටම එතන ද්වේෂය තියෙනවා. මේක කවදාකවත් දාන දෙනකොට අල්ලන්න බෑ. නැත්නම් දාහන යගේ කරන හිතට අහු වෙන්නේ නෑ. සීල යගේ කරන හිතට අහු වෙන්නේ නෑ. සමාධි යගේ කරන හිතට අහු වෙන්නේ නෑ. විපස්සනා කියන්නේ මොකද්ද කියලා දන්න කෙනාට පමණයි මේක අදාළ වෙන්නේ. ඒ නිසා ਸਰවචනන්සේ ලෝක පහළ වෙන්න ඉස්සලා දානෙ තිබුණා. සීලෙ තිබුණා. සමාධිය තිබුණා. ඒ කිසිම කෙනෙකුට තේරුනේ නැහැ. මේ අපේ ඇතුලේ වංචනික ධර්මයක් වැඩ කරනවා. අපි අපි ගැන කොච්චර ආදරය කරනවද කියලා කියනවනම් එයා සමාන ද්වේෂයකට පොහොර වැටෙනවා අපි අපි. ඒ වගේ අපි මේ කිට්ටුවන්ට බහුලයේ අය වෙන්නේ අපේ මන අපතාවලට අපි කොච්චර ඇලි ගලි ප්‍රේම කරනවාද කියනවනම් එහා සමාන ද්වේෂයක් දෙවේලේ අපෙන් පිට වෙනවා. නමුත් ඒක අපි අඳුරගන්න යන්නේ නැහැ. අපි විතරක් නෙවෙයි ශිෂ්ට සමාජයම අඳුරන්න කැමති නැහැ. නෝ ශිෂ්ට උනත් අශිෂ්ට උනත් මේක චිත්ත නියාමයක්. ඒක නිසා යම් කිසි කෙනෙකුට කය සහ හිත දෙක සමබර කරගෙන යන්න අවශ්‍ය නම් ඒක තේරුම් ගන්න ඕනේ මේ ධර්ම කොටාගල තියෙන අන්තිම ගැඹුරුම ධර්මය තමයි උපේක්ෂාව. උපේක්ෂාවට එනකන් අපේ හිත චපලයි. අපි අනන්තයට යොමු වෙච්ච සරල රේඛාවක නෙවෙයි ගමන් කරන්නේ. අපි දේවල් වලට නැමිච්ච ගතියක් තියෙනවා. දේවල් වලට නතු වෙන ගතියක් තියෙනවා. ඒ නතු භාවයේ නිසාම එහා සමාන ඡාපයෙන් කරකවලා අපි එතෙන්ටම ගෙනලා අතාරිනවා. ඒතකොට මෑදා කියන ලක්ෂයට තමයි මම කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ ඡාපේ කරගෙන හැම වෙලාවම ලක්ෂයට සාපේක්ෂව තමයි. නමුත් ආශාවල් නැති ඍජුටිකාවක් වෙච්ච ගමන් ගානාන්තය දක්වම යනවා. ඒකට සාපේක්ෂ ලක්ෂයක් ඇති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨියක් එන්නේ නැහැ. මොන සරුවත් යනවාද දන කවදාකවත් ඒ උපේක්ෂාව මේ සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. අර ධාර්මික අගයක් තියෙනවා. උපේක්ෂාව හොඳයි කියලා දන්නවා. නමුත් ඔය අපි හිතන විදිහට එතන යන්න බෑ. ඒක නිසා ඒ ඉහළට ගියාට පස්සේ බොජ්ජංග ධර්ම වලට ගියාට පස්සේ සම්මා සතියෙන් පටන් අරගෙන ධම්මවිචය, පීටි, පස්සද්දි, සමාධි, උපේක්ඛා. ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මැදම ආවත තේරෙන්න පටන් ගන්න. එතුවාකල් අපිට හොඳ උපමානයක් වෙනවා. අපි මේ කය ලෙඩ වෙනවා කියලා කියන්නේ පැත්තකට අඳිනවා. මනස ගැස්සෙනවා කියන්නේ පැත්තකට අඳිනවා. ඒ පැත්තකට අඳි අඳින්න හේතුව අපිට ආශාව පැත්තනම් තේරෙයි කියලා දෙන්න පුළුවන්. නමුත් මේක වැඩ කරන තද ද්වේෂයක් තියෙනවා. හැම කෙනෙක්ම Taman එක ගත කරන ද්වේෂයක් තමන් ප්‍රියමනාප ඉවත් එක්ක ගත කරන ද්වේෂයක් ඒක මේ එච්චරම නම්බුකාර විදිය නෙමෙයි කියවිලා තියෙන්නේ නමුත් ඒක ඇත්තක් තියෙනවාගේ පේන්න තියෙනවා නමුත් අමාරුයි පොවන්න ඒක තික වෙහසක් වගේ ජේසුස් ක්‍රිස්තුස්වංශ කියලා තියෙනවා උඹ උමේ අම්මටයි තාත්තටයි වෛර කරන තාක්කල් කවදාකවත් මගේ ශිෂ්‍යෙක් වෙන්නේ නැහැ කියලා. එතන බාහිර කරන සියල්ලටම අතහැරලා දාන්න බෑ නෑ උඹට කවදාවත් මගේ ශිෂ්‍යෙක් වෙන්න බෑ කියලා. සරුවචනංශ ඕක කියන්නේ බොහොම ඩිප්ලොමැටිකලි. මෘදුවට කියනවා මම අම්මල තාත්තලා හැඬු කඳුලෙන් ඉඳද්දි කිහි කිය අතෑරියයි කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් අපි කරනකොට නම් පේන්නේ මේක කැවුත්තක් නැතුව මේ හැඟුමක් නැතුව කරන දෙයක් කියලා. මේකෙන් වෙන්නේ මොකද්ද? අපි ළඟ නිතරම තියෙන ද්වේෂය තේරුම් අරගෙන මේකට පූර්ණ කාලය දාලා මේක ඉගෙන ගන්න ඕනේ නම් ඔය ආශා කරන වස්තු වලින් ඇති බන්ධනය වගේම ඒකේ හේවණල්ලෙන් ඇතිවෙන මේ ද්වේෂය දෙකම තේරුම් ගන්න ඕනේ. දැන් රාහු ජාතම් බන්ධනං ජාතම් කියලා බුදු වෙන්ට කීවි අතහරින දවසේම සඳහන් කරන වචනෙම පේන්න තියෙනවා. දරුවා ඉපදුනා පිළිබඳව ඒ තරම් මනාවයක් නැහැ. මේ කොච්චර දෝ කාලයක් ප්‍රාර්ථනා කරන ඇවිල්ලා ඉපදිච්ච රාහුල පුංචි කුමාරයාට විශේෂ ද්වේෂයෙන් නේ කතා කරන්නේ මේක තවත් බණ්ඩයක් ඉපදුනායි කිය. ඒ නිසා මේ අපේ සෞඛ්‍ය යනයි අපේ මාතෘකාව අද දවසේ කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය දැනගන්නකොට මේ කාම රාගය විතරක් නැත්නම් කාම තණ්හාව විතරක් භව තණ්හාව විතරක් නෙවෙයි මේක යටින් වැඩ කරන විභව තණ්හාව කෙරේ දැනගන්න නම් අපි කොච්චරක් මේ වැඩ කරගෙන යනකොට පටිගයෙන් නැත්නම් පටිඝ අනුසයෙන් වැඩ කරනවාද කියලා බැලුවොත් අපි භාවනා කරන යනකොට හිතවිල්ලක් එනකොටම කඩාපනින්නේ පටිඝ අනුසයෙන්. කය වේදනාවක් එනකොටම කඩාපනින්නේ පටිඝ අනුසයෙන්. කවුරුට සාධ්‍යයක් කරනකොටම කඩාපනින්නේ පටිඝ අනුසයෙන්. ඒ නිසා අපිට කවදාකවත් හිතවිල්ලක් හිතවිල්ලක් වශයෙන් බලන්න බෑ පටිඝයෙන් වර්ණ ගැනීම. වේදනාවක් වේදනාවක් වශයෙන් බලන්න බෑ විශේෂම දුක් වේදනාව පරිගානුසේක සම්පූර්ණ වර්ණගත. ඒ වගේම શબ્දයක් ඇහෙනකොට ඉවසන්න බෑ. අනුන්ගේ වැරද්දක් දකින්නකොට ඉවසන්න බෑ. මොකද ඒක පටිඝානසයෙන් අවුල් කරගන්න. ඉතින් අපි දැනගන්න ඕනේ මේ අපාබාධෝ අපාතංකෝ කියන එක දන් දීලා සිල්ලකලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දන් දීලා සිල්ලකලා භාවනා කරලා මේ බුදුහාමුදුරු පෙන්වන දන ගැඹුරට හිත දාලා හැම චිත්තක්ෂණයකම දේවල් කෙරෙහි ඇති උපේක්ෂාවට එහෙම නැත්නම් සමසිත පැවැත්වීම විසම ලෝකයේ සමසිත පැවැත්වීම කරගෙන යනකොට තේරෙනවා බුදුහාමුදුරුවෝ විතර සතහට වෙන බව දුකට වේදානන් කියලා වෙදෙක් නැහැ. ඒ නිසා උන්වහන්සේ කියන සල්ලක්කිය කියලා. ඇහි සුද කපන අක්ෂි වෛද්‍යවරයෙක් වගේ උන්වහන්සේ මේ කායික රෝග නතර කරලා අපිට පේන්නේ මානසික රෝග නතර කරලා නෙවෙයි ආයෙන් නැති නොවිනා තැනට යනකම් මධ්‍යම ප්‍රතිපදාව ගෙනිලා උපේක්ෂාවෙන් තමයි සංඛාර උපේක්ෂාවෙන් තමයි නිවනට සූදානමක් ඇති කරන්නේ. ඉතින් ඒ ලකුණු ගොරෝසුව පෙන්වන තැන තමයි සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ සාමාන්‍ය මානසිකත්වය ඒක අවශ්‍යයි. ඒක හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ. මේක සාමාන්‍ය බුද්ධිය මට්ටමකින්වත් නිතර අවදියෙන් ගතකරනද අනුම් පව් කරාට Tamange හිත නරක කරගන්න එපා. එනසන් Taman අතින් පව්කෙත් සිද්ධ වුණත් අචේතනිකව නම් වෙන්නේ අනේ කරුණාකර Tamange බාස්කට් එකට දාගන්න එපා. දාගෙන නිකන් සුද්ධවන්තයෙක් වෙන්නවක්වත් සදාචාර සම්පන්න කෙනෙක්වත් වෙන්න හදනකොට වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නේ පටිගී. ඒ නිසා භාවනා නොකරන අයට වැඩිය භාවනා කරන අය අත්කලමතාන් යෝගයට වැටෙනවා වැඩි. මේක නම්බුකාරයක් නෙවෙයි. මේක අතහල යුත්තක්. මම කියන්නේ කාමසුවල්ලිකාණුකට යටින්නේ කියලා. ඒක වෙනත් රෝගයක්. නමුත් දෙක අතරමැද ඉන්නවයි කියලා කියන්නේ නිතරම Taman දැනගන්න ඕන Taman කෙරේ Taman කොච්චර පටිඝානුසය වැඩ කරනවද? අනුන් කෙරේ Taman මේ පටිඝානුස කියන මින්මෙන් මනිනවද කියලා. අන්නක අතෑරියාට පස්සේ නිවන් දකින්න ඉස්සරළම නිවන කියන්නේ මොකක්ද කියලා නිවනේ රස තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා මෙවැනි භාවනා කරනකොට මේවා දේවල් කියවෙන එක මම හිතලා හොඳයි කියලා. එහෙම නැති වෙලාවක මම මේවා කියනවායි කියනවා මට දොස් කියයි. මොනවද මේ කතා කරන්න කියලා. නමුත් මම ආරාධනා කරනවා මේක මේ නිති සමබර භාවයෙන් මේ කරුණු තේරුම් අරගෙන මේ විශාල බරපතල දෙයකට අපි හිතේ දාගෙන ඉන්නේ අන්නේ කටයුත්තට මේ පොඩි ලෙඩ රෝග මානසික රෝග නැත්නම් මේ පටිඝානස වගේ දේවල් කිට්ටු කරගෙන මේක අවුල් කරගන්න එපා. අපි මේක කපාගෙන යන බලවත් ආයුධයක් අරගෙන සතියෙන් යුක්තව දේවල් ඇති හැටියෙන් දැකීමෙන් මේ වගේ තියෙන මේ රෝගකාරක తত্ত্বය දැක ගන්න තාකල් මොනම වෙදෙකටවත් මේක අයින් කරන්න බෑ. දස්සනා පහතබ්බා කියලා. මේ පාටිගානුසය දැකපු දවසේ අර්ථාන කෝපය දැකපු දවසේ විශාල සාන්තියක් එනවා. මේ ශිරු දහාට ඒකට අදාළ ඒ ශක්තිය, ඒ දැනුම පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති මේ ධර්ම දේශනා නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ